ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි ගෞරවනීය මෑණිවරුනි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි 135 වෙනි භාවනා වැඩසටහනේ දෙවැනි ධර්ම සාකච්ඡා වාරය සඳහායි සූදානම් වෙන්නේ සඳහා සියලු දෙනාම tempත් වෙලා සාදුකාරයක් පවත්වමු සාදු සාදු සාදු අපි අදත් ලියනගේ මහත්මයාට ආරාධනා කරමු ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරන්න කියලා අවසරයි ස්වාමීන් වහන්ස අද දිනට ප්‍රශ්න 14ක් ලැබිලා තියෙනවා හොඳයි 14න් 11ක් භාවනාවට අදාළ ප්‍රශ්න එකක් ධර්මදේශනාවට ඊයේ පැවති අදාළ ප්‍රශ්න දෙකක් වැඩසටහනේ අවසාන භාගයකට යොමු කිරීමට වහන්සේගෙන් ඊයේ උපදෙස් ලැබිච්ච ප්‍රශ්න. පළවෙනි ප්‍රශ්නේ සමනස ගෞරවනීය ස්වාමින්වහන්ස භාවනාව ආරම්භයට පෙර මම දැන් මෙතන වශයෙන් සිත පිහිටුවා ගැනීම පිළිබඳව පැහැදිලි කර දීමක් කර දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. හොඳයි. අපේ ලොකු සයනාංශයේ විශේෂයෙන්ම අර දැන් අපේ හිත දිහා බලලා හිතේ සාමාන්‍ය ස්වභාවය දිහා බලලා ඒක වර්තමානයට ගැනීම තමයි දැන් ඔය මම දැන් මෙතන කියන ක්‍රමයක් පාවිච්චි කරලා කරන්න උත්සාහත් වෙන්නේ. දැන් හිතලා බැලුවාම දැන් අපේ හිත සාමාන්‍යයෙන් හැමතිස්සෙම මේ යොමු වෙලා තියෙන්නේ බාහිරයට. ඒ කියන්නේ එක්කෝ අපි එක්කෝ අපි අපේ අම්මා තාත්තා ගැන හිතනවා. එක්ක අපි අපේ දරුව ගැන හිතනවා. නැත්තම් අපි බිරිඳ ගැන හිතනවා. එහෙම නැත්තම් සාමියා ගැන හිතනවා. එහෙම නැත්තම් අපි වැඩපල කරන තැන්වල ඉන්න විවිධාකාර පුජ්‍යලියන් ගැන හිතනවා. මේ විදිහට විශේෂයෙන්ම අනුන් ගැන හිතන මානසිකත්වයක් අපේ හිත තුළ තියෙනවා. එතකොට මේ අනුන්ගෙන් හිත මුදවගෙන මම කියන එකට ගැනීමක් මම කියන එකෙන් අපි කරනවා. ඊළඟට අපේ හිත තියෙන්නේ එක්ක අතීතයේ එක්ක අනාගතයේ. වර්තමානයේ හිත බොහොම ඇත්තනම නැති තරම්. අපි කොයිතරම් අපි අවුරුදු 50ක් 60ක් 80ක් 100ක් ජීවත් වුණත් අපි සාමාන්‍යයෙන් ජීවත් වෙන්නේ එක්ක අතීතේ එක්ක අනාගතේ. ඉතින් මේ අතීතෙනුයි අනාගතෙනුයි හිත මුදවගෙන වර්තමානයට ගැනීම තමයි දැන් කියන කොටසෙන් මේ අවධාරණය කරලා තියෙන්නේ. ඊළඟට අපි කය මෙතන තිබුණට අපි ඉන්නේ මෙතන නෙමෙයි. ඒ කියන්නේ අපි ඉන්නේ එක්කෝ අපි වැඩපල කරන ස්ථානේ. එහෙම නැත්නම් අපි දැන් මෙතන හිටියට අපේ හිත තියෙන්නේ gedara. එහෙම නැත්නම් තවත් යම් යම් වෙන වෙන තැන්වල. ඉතින් අර මෙතන කය තිබුණාට මෙතන හිත නැහැ. ඉතින් මම දැන් මෙතන කියන කරුණු තුනේදී අනුන් වෙත යොමු වෙලා හිත තිබුණ හිත දැන් මම කියන කොටසට ගන්නවා. අතීත අනාගත කියන තැන් වලට කාලය අනවශ්‍ය කාල පරාස වලට යොමු වෙච්ච හිත දැන් කියලා මේ වර්තමානෙට ගන්නවා. ඊළාට වෙන වෙන තැන්වලට බාහිර තැන්වලට යොමු වෙච්ච හිත මේ මෙතන කියන මේ කය තියෙන ප්‍රදේශයට කය බොහොම කය ඇත්තටම අපේ කය තියෙන්නේ බොහොම සුළු සීමිත ප්‍රදේශයක්. මුළු පෘථුවියම අරන් බැලුවොත් ඊටාම සුළු ප්‍රදේශයක තමයි දැන් මේ කය පවතින්නේ. අන්නේ සුළු ප්‍රදේශයට දැන් මේ හිත ගන්නවා. ඉතින් අර එහෙම හිත ගන්න උවමනා කරන එහෙම නැත්නම් ඒ හිත ගැනීමට උදව් කරන ක්‍රමයක් වශයෙන් තමයි මම දැන් මෙතන කියලා ලොකු ශාවින්වාසේ විශේෂයෙන්ම අවධාරණය කරන්නේ. එතකොට අපි ආනාපාන සතිය වේවා, පිම්බීම හැකිලිම වේවා, කුමක් හෝ මූල කර්මස්ථානයක් ඇසුරු කරන්න කලින් අපි සාමාන්‍යයෙන් අර ඒ උද්දෘත පාඨය මතක් කරගෙන ඒ යම්සි ක්‍රමේ මතක් කරගෙන මම කියන කොටසට හිත ගන්නවා වර්තමාණයට හිත ගන්නවා මෙතනට හිත ගන්නවා. ඉතින් ඕක තමයි මම දැන් මෙතන කියන එකේ සාමාන්‍යයෙන් අදහස වෙන්නේ. ගරු ස්වාමීන් වහන්සේ භාවනාවේ පළමුවෙනි දිනය සිත එකඟව භාවනාවේ යෙදී සිටියත් දෙවන දිනේදී ආස්වාස ප්‍රස්වාස හුස්ම මනාව පවත්වා ගැනීම අසීරු විය. හිසේ කුඩා පුපුරු ගැසීමක් සමග පොඩි චලනයක් දැනෙන්නට විය. මේ නිසා උදරයට අවධානය යොමු කර භාවනාවේ යෙදුණෙමි. මේ ක්‍රමය නිවැරදිදයි කියාත් චලනය වන්නේ මන්ද කියාත් පහදා දෙන්න. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. දැන් අපිට මේ ආනාපාන සතිය ගැන සෑහෙන පුරුද්දක් තියෙනවා නම් අපි ඒක ඔස්සේම යන එක හොඳයි. දැන් අපි ආනාපාන සතිය පොඩ්ඩක් වැඩුණ ගමන් පිම්බිම හැකිලීමට මාරු කරනවා. ඊළඟට පිම්බීම හැකිලිම පොඩ්ඩක් වැඩදුන ගමන් ආය ආනාපාන සතිය බහුණුක් මාරු කරනවා. ඔහොම කරන්න ගියොත් එකක්වත් හරියන්නේ නැහැ. ඒ නිසා එක මුල කර්මස්ථානයක් ඔස්සේ සෑහෙන දුරට යන එක තමයි මේ යන්න තියෙන ක්‍රමේ. ඒ නිසා දැන් බලන්න සමහර ලාවට අධික උනන්දුව නිසා අධික වීරය නිසා මේ ආනාපාන සතියෙන් ඔය වගේ යම් යම් සංකීර්ණතා මතුවෙන්න පුළුවන්. නිසා බලන්න තමන් ඊයට වඩා අනවශ්‍ය විදිහට අද වීරය කරන්න ගියාද කියලා. අනවශ්‍ය විදිහට මේ විශේෂයෙන් මේ නාසිකාග්‍රේ ප්‍රදේශයේ අපි S2 හොඳට තදින් ගැඹුරුව යොමු කරගෙන මේක බලන්න ගියොත් එහෙම ඔළුවේ යම් යම් රිදීම් කැක්කුම් ඇති වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා බොහොම මධ්‍යස්තව කයට හුස්ම ගන්න දීලා නිකන් හොරෙන් බලන් ඉන්නවා වගේ. ඊටාම මේ මද පමණින් ගාවයි මේක බලන් ඉන්න තියෙන්නේ. ඒ නිසා තේරුම් ගන්න තමන් ඊයට වඩා අද වැඩි වීරයක් යදුවද කියලා ආයාස කර ගතියක් යදුවද කියලා බලලා ආනාපාන සතියේටම යොමු වෙන්න කියන එක තමයි මට නම් කියන්න තියෙන්නේ. ගරු ස්වාමින්වහන්සේ ආධුනික භාවනා යෝගික වන මම පරයන්කේදී ආනාපාන සතියට සිත යොමු කළත් එහි ඊතරම් ප්‍රගතියක් දක්නට නොලබුණෙන් එක්වරම සිතුවිලි වල අඩුවක් නොලබුණත් එක්වරම සිතිවිලි වල සිතිවිලි වල අඩුවක් දක්න ලැබිනි. සිතේ හිස් බවක් විනාඩි 5ක හෝ 10ක කාලයකට අත්දැකීමි. ඉන්පසු වරින් වර සිතුවිලි ගලා ආවත් පෙරතරම් වේගයෙන් නොවේ. ඉන්පසු මම මෙතන ඉන්නවා යන්න සිහි කරමින් හුස්ම ගන්නා බව අත්දැක්කෙමි. මේ ආකාරයෙන් විනාඩි 20ක පමණ කාලයක් සිටින්නට ඇතැයි අනුමාන කළෙමි. සිතෙහි ඇති වූ මෙම හිස් බව ගැන උපදෙස් පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. පොඩ්ඩක් කියන්න පුළුවන්ද කවුද මේ ඉදිරිපත් කළේ කියලා? හොඳයි. ම්ම් ඒ කියන්නේ දැන් මේ හුඟ කාලයක් තිස්සේ භවනා කරනවද නැත්නම් මේ දැන් මේ වැඩසටහනින්මද පටන් ගත්තේ? ගෙදරදී භාවනා කරනවා ස්වාමීන් වහන්සේ. ඔව්. ඒ කරන්නේ ආනාපාන සතියෙමද කරන්නේ? එහෙමයි. හොඳයි. එතකොට ඒ ආනාපාන සතිය කරද්දී සාමාන්‍යයෙන් දැන් අපි රටාව දන්නවනේ දැන් අපි හුස්ම ගැන අවධානයෙන් ඉන්නවා හුස්ම ගන්නවා හුස්ම හෙලනවා කියලා අපි මෙනෙහි කිරීමකින් යුක්තව ආනා මේ ප්‍රදේශයේ හිත තියාගෙන ඉන්නවා. ඒකට සාර්ථකව සිද්ධ කරා. ඒක ඊතරම්ම දුරට යන්න ඉස්සෙල්ලා හිත හිස් බවක් ඇති වුණා. එතකොට අවධානය තියෙන්නේ ආනාපාන සතියේද? ආස්වාද ප්‍රසආසයේ දවදහනේ තියෙන්නේ. කිසිම කිසිම දෙයක් නැහැ හිස් බවක් තමයි දැනුනේ. දැන් මුලින් හිස් බව දැනෙන්න කලින් කොහොමද තිබුණේ? හිස් බව දැනෙන්න ඉස්සෙල්ලා ආනාපාන සතිය. ආනාපාන සතිය හොඳට අවධානය තිබුණා. ඒක තරම් දුරට යන්න ඉස්සෙල්ලා හිස් බව ලැබුණා. ඔව්. දැන් මීට කලින් කියන්නේ මෙතෙන්දි නෙමෙයි, gederedi හොඳට ආස්වාස ප්‍රසආසයේ වැටහිලා තියෙනවද මීට කලින්? gederedi ආස්වාස සමහරදාට ආස්වාස ප්‍රසවාසයේ හොඳට වැටහෙනවා. ඔව්. සමත් සමහර වෙලාවට ඒකතරම් දුර යන්න ඉස්සෙල්ලා මේ වගේ හිස් බවකට එනවා. හොඳයි. එතකොට මේ අපි තුමු දැන් ආස්වාස ප්‍රස්වාසයේ දැනිච්ච අවස්ථාවවලදී හොඳට හිත එතනම රැඳෙනවාද? ඒ කියන්නේ ආස්වාසය වෙන් කරගන්න පුළුවන්, ප්‍රස්වාසය වෙන් කරගන්න පුළුවන්, ළඟ තියෙන ආස්වාස ප්‍රස්වාස 10ක්, 20ක්, 15ක් ඒ විදිහට පවත්වා ගන්න පුළුවන්, ඒ විදිහට කරගෙන තියනවාද? එහෙම නැද්ද? එතකොට එහෙමත් නොගිහින් දැන් එකපාරටම ඒ කියන්නේ අරමුණ නොපෙනී ගියා වගේ දෙයක්ද වෙන්නේ? හොඳයි. එතකොට අරමුණ නොපෙනී ගියා. ඒ නොපෙනී ගිය අරමුණ දිහා දැන් බලන් ඉන්න පුළුවන්ද? ඔව්. ඒ කියන්නේ දැන් දැන් අරමුණක් නැහැ. දැන් අරමුණක් නැහැ. නමුත් දැන් අපි තුමු ආස්වාස ප්‍රස්වාසයේ බලාගෙන අවධානය යොමු කරගෙන හිටියන මේ ප්‍රදේශයකට දැන් ඔන්න අරමුණ ගිලිහුණා. අරමුණ නොපෙනී ගියා. ඒත් දැන් බලාගෙන ඉන්න පුළුවන්ද? බලාගෙන ඉන්න පුළුවන්. ඒ වෙලාවේ අම්මනේ හිතුවා මම මෙතන ඉන්නවා කියන ඒ විදිහට හිතන්න ගත්තා. ඒ ඒ විදිහට හිතන්න ඕනේ කියලා හිතුවා. ඔව්. හා එතකොට එහෙමත් හිතුවා. එහෙම හිතුවා. හොඳයි. එතකොට මොකද උනේ? ඒ එහෙම හිතන ඒ කියන්නේ විනාඩි 5ක් විතර 5ක් හෝ 10ක් මට හරියටම කියන්නේ මේ හිස් අවකාශය වගේ නිකම්ම තිබිලා ඊට පස්සේ අරම හිතන්න ගත්තට පස්සේ වරින් වර සිතුවිලි එනවා යනවා ඇති වුණා ඒ වුණාට ඒක ගොඩක් බාධා විදිහට උනේ නැහැ. හොඳයි. දැන් බලන්න මෙතෙන්ට දැන් ආවට පස්සේ දැන් අපි ආනාපාන සතියේම මූල කර්මස්ථානයේ වශයෙන් තියාගෙන ඕක කරගෙන යනවා. අවධානය මේ ප්‍රදේශයේ තියෙනවා. අපි තුමු දැන් ඕක ඒ කියන්නේ වෙන් කරගන්න බැරි වුණා. ඒ අරමුණත් අයින් වුණා. අයින් වුණාට පස්සේ මුකුත්ම හිතන්නේ නැතුව මම දැන් මෙතන වේවා. ඒ කිසිම දෙයක් නැතුව ඒ මුලින් දැන් අවධානය යොමු කරපු ප්‍රදේශයේම හිත පවත්වාගෙන ඉන්න. මුකුත්ම නොකර. මෙතෙන්දී මුකුත් නොකර ඉඳීම තමයි කමටහන වෙන්නේ. එතෙන්දී අපේ මුකුත් මොනාහරි මෙතෙන්ට ගත්තොත් එහෙම අර ලැබිච්ච මේ සංසිඳීම ආයි මේ අවුල් වෙනවා. ඒ නිසා මෙතෙන්දී මුකුත් නොකර ඉන්න මුකුත් අලුතෙන් අරමුණු හඳුන්ලා දෙන්න යන්න එපා. හඳුන්ලා නොදී මේ නැති වෙච්ච ස්වදේශයේ දිහා අවධානය තියාගෙන ඉන්න. බොහොම සැහැල්ලුවෙන් මේ මේ සැහැල්ලුවෙන් මොකද වෙන්නේ කියලා හිත සැහැල්ලු කරගෙන දැන් සතිය තියෙනවානේ හැබැයි නිින්ද ගියොත් එතනින් පරාද වෙනවා. නිදා ගන්න එපා. මොකද අරමුණ දුරු වුණාම අරමුණ නැති වුණාම හිතට නිකන් අර නුහුරු ස්වභාවයක් තියෙනවා. දැන් ඒ නුහුරු ස්වභාවය දුරු වෙනකන් මේක හුරු කරන්න ඕනේ. මේ අරමුණකින් තොර ස්වභාවයේ හිත පවත්වන්න හුරු වෙන්න ඕනේ. එතකොට නිින්ද යන්න නොදී මේ අරමුණ මේ අරමුණු නැති ස්වභාවය තුල අවදිමත්ව ඉන්න ඕනේ. සතිය තියෙනවා අඛණ්ඩව. හරිනේ? දැන් එතකොට ඒ ඒ ප්‍රදේශය දිහා බොහොම මධ්‍යස්තව හිමීට බලාගෙන ඉන්නයි තියෙන්නේ. කොහොම කළා බලන්න පොඩ්ඩ. හොඳයි. හොඳයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී සිත පිටට නොගොස් පාදවලම පිහිටනවා. එය විදර්ශනාවට හරවන්නේ කෙසේද? ඔබ වහන්සේට පතනා බෝධියකින් සත්‍ය අවබෝධ වේවා. තව විස්තර නම් මදි. එක පාටම මේ දැන් පිහිටනවා කියන්නේ මේ පොඩ්ඩක් කාගෙන්ද දන්නේ ප්‍රශ්නේ. දැන් අපි මම පොදු විස්තර කරන්නම්. දැන් මෙතෙන්දී අපිටම ප්‍රක්මන් භාවනාව කරන්න අරගෙන බලන්න ක්‍රමක්‍රමයෙන් ඕක දිවෙන වෙන ආකාරය Tamanටම තේරුම් ගන්න පුළුවන්. මුලදී අපි හිතමු වම දකුණ කියලා අපි පටන් ගන්නවා. එතකොට වම් පාදයේ පොළවේ ස්පර්ශ වෙනකොට වම කියලා හිතේ සටහන් කරනවා. දකුණු පාදයේ ස්පර්ශ වෙනකොට දකුණ කියලා සටහන් කරනවා. ඉතින් වම දකුණ වම දකුණ විදිහට අපි හිතින් සටහනක් යොදමින් මේ ස්පර්ශ වෙන අවස්ථාවක් පාසා සතිමත්ව ගමනේ යෙදෙනවා. ඉතින් හිත පිට යනවා ආයි මෙතෙන්ට ගන්නවා ආයි යෙදෙනවා ආයි හිත පිට යනවා ආයි මෙතෙන්ට ගන්නවා ආයි යනවා. ඉතින් මේ විදිහට කාලයක් තිස්සේ කරනකොට මේ කෙලවරේ ඉඳන් අනිත් කෙලවරටම හිත බාහිර අරමුණු වලට නොගිහින් මේ අරමුණේම යන්න පුළුවන් හැකියාව හදා ගන්න ඕනේ. හිත පිට ගියත් නැවත තමන්ම එන මට්ටමෙන් අර හිතම එන තත්වට ඔන්න හැදෙනවා. අපි තුමු ඔහොම කාලයක් යනකොට කෙනෙකුට මතුවෙන්න පුළුවන් දැන් මේ හරියට නිකන් තමන් සක්මන් කරනවා නෙමෙයි හරියට නිකන් වෙන එකෙක් වෙන කෙනෙක් සක්මන් කරනවා වගේ. එහෙම නැත්නම් බයිසිකලයක් පදිනවා වගේ. එහෙම නැත්නම් ඇට සැකිල්ලක් ඇවිදිනවා වගේ. ඔය වගේ විවිධ ආන්දමින් ඕක දැන් ඊළඟට වැටෙන්න ගන්නවා. දැන් හැබැයි මම මෙහෙම විස්තර කරද්දී උත්සාහ කරන්න එපා මේ මේක ගන්න. හැබැයි මේ මේක ගන්න උත්සාහ කරොත් එහෙම වැරදි. හින්දා මේ මම මේ කියන්නේ එක උදාහරණයක් විතරයි. එක එක අයට එක එක විදිහට වෙන්න පුළුවන්. ඒ නිසා තමන්ව මේ යන පාරට බලෙන් ඇදලා දාන්න කිසිසේත්ම උත්සාහ කරන්න එපා. දැන් මේ අර පාර විස්තර කරන්න ඕනේ හින්දා ගන්න උදාහරණ විතරයි මේවා. කිසිසේත්ම මේවට තමන්ව තත්වගත කරන්න යන්න එපා. එහෙම කරොත් සම්පූර්ණයෙන්ම වැරදි. අපි තුමු දැන් කෙනෙක්ට ඔන්න ඒ විදිහට අපි තුමු බයිසිකලයක් පදිනවා වගේ ඔන්න තේරෙනවා. ඔහොම කාලයක් යනකොට අර පොළවේ වදින දැන් තමන්ගේ පාදය විලුඹය ඇඟිලිය ඔය සංඥා ටික දුර වෙලා ඒ වෙනුවට පොළවේ තියෙන තද ගති, රළු ගති, සිනිඳු ගති, සිසිල් ගති, උණුසුම් ගති ඕවා දැනෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් කයේ දැනෙන යම් යම් තද වෙන හැටි, බුරුල් වෙන හැටි, එහාට මෙහාට චලනය වෙන හැටි ඕවට අවධානය යනවා. එතකොට කයේ මේ පාදයේද, ඇඟිලිද, විලුඹද, දණහිස්ද මේවා ගැන සංඥාවක් නැහැ. ඔය ඔය මට්ටම එක එක ඊළඟ අවස්ථාව. එතකොට ඔය මට්ටමේදී ඔය මට්ටමට දැන් කෙනෙක් ඇවිල්ලා ඉන්නවා නම් මේ අහන කෙනා කතා කරන ඔය මට්ටමේ ඉඳන් නම් නැවත ප්‍රශ්නය අහන්න. එහෙම නැත්නම් එතෙන්ට ආවට පස්සේ මේ ප්‍රශ්නේ නැවතත් අහන්න. හොඳයි. එහෙම නැත්නම් අපි ඉස්සරහට යමු. ගරු ස්වාමින්වහන්ස සක්මන් කර පර්යංගකට ඉඳගත් පසු හුස්ම ඇතුල් වීම හා පිටවීම උඩුතල අග ඊතා සියුම් ලෙස දැනේ. එසේ සතිය පවත්වන විට ටික වේලාවකින් හුස්ම ඊතා වේගවත්ව නමුත් ඊතා කෙටිව පපුව ප්‍රදේශයෙන් දැනේ. එසේ දැනි උගුර දෙසට ගොස් ඊතා කෙටි වී හිරවීමක් වෙන දෙයක් දැනේ. ඉන්පසු ඇතිවන උගුරේ හිරවීම නිසා නැවත දීර්ඝ හුස්මක් ගැනේ. මෙසේ චක්‍රාකාරීව ඇතිවේ. හිරවීම බාධා වලට වැටහි. එයට උපදෙස් පතමි. තවද ඇතැම් විට හුස්ම සියුම් වී අවට ශබ්ද හොඳින් දැනේ. ඊතා සියුම් ශබ්ද පවාද ඇසුනද ඒ කිසිවකට හිත නොයයි. ඇතැම් විට සිත ආලෝකමත් වෙයි. එකමත එක තබාගෙන සිටින දෑත් අනෙක් පසට පසට හැරීමක් වැනි දෙයක් දැනේ. දෑත්වල කූඹි දුවන්නක් වැනි දෙයකුත් අද දිනේදී උදෑසන පරයන්කේදී දැනිනි. ඉදිරි භාවනාවට උපදෙස් පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මූල කර්මස්ථාන වශයෙන් ආනාපාන සති තමයි ලියලා තියෙන්නේ නේද? එහෙම කිව්වොත් හරිද? හොඳයි. දැන් මේකෙත් දැන් මුලන්දිම හැබැයි කියලා තේනවා මේ උගුර හිර වෙනවා ආහාරමේ කියලා මේක මේ කාගේද ප්‍රශ්නේ පොඩ්ඩක් කියන්න පුළුවන්ද? හොඳයි. ඒ කියන්නේ මුලදී උගුර හිර වෙනවා හැබැයි පස්සේ යනකොට ඒක මග හැරෙනවද? ඒක නිකන් චක්‍රයක් වගේ අනේ ස්වාමීන් වහන්සේ හිර වෙලා ඊට පස්සේ ආපහු දීර්ඝ හුස්මක් ගන්නවා ආයසියුම් තැනට යනවා ආයෙත් පපුව ප්‍රදේශයට යනවා ආයෙත් උගුරටම යනවා. එතන හිරවීමක්. ඒ කියන්නේ අවධානය උගුරට යොමු වෙනවද නැත්නම් මෙතන අවධානය තියාගෙන ඉන්නකොට උගුර හිර වෙන්න ගන්නවද? නහය මේ තොල අග තියාගෙන ඉන්නකොට තමයි ඒක වෙන්නේ. උගුර හිර වෙන්න ගන්නවා. හැබැයි ඔය මොනවා වුණත් වැඩේ ගන්නට කිරලා තියෙනවා. යන්න ඒ කියන්නේ අවධානය තියාගෙන ඉඳලා තියෙනවා. ඒක එහින්දා මේ يعني ඕක හැබැයි මගහැරලා යන්න පුළුවන්. ඒ නිසා උගුර හිරවීම කියන ප්‍රශ්නය ලොකුවට ගන්න එපා. මොකද භාවනාව નિවරදිව කෙරලා තියෙනවා. දැන් සමහරලාවට භාවනාව નિවරදිව කෙරෙනකොටත් යම් යම් බාධා මතුවෙන්න පටන් ගන්නවා. මොකද භාවනාවේදී අපිට මේ අර කලින් නොදැනිච්ච දේවල් දැනෙන්න පටන් ගන්නවා. උදාහරණයක් විදිහට අපිටම අපේ කයේ යම් තැනක සියුම් වේදනාවක් තිබුණා. නමුත් හිත විසිරලා තියෙනකොට ඒ සියුම් වේදනාව අපේ අවධානයට යොමු වෙන්නේ නැහැ. නමුත් හිත සියුම් වෙලා හොඳට ඒකාග්‍රතාවය වැඩි වෙන්න වැඩි වෙන්න අර සියුම් වේදනාවත් දැන් දැනෙන්න පටන් ගන්නවා. ඉතින් අපි වාර්තා කරනවා මෙන්න මෙතන වේදනාවක් තියෙනවා කියලා. නමුත් ඒක මේ මොකක් හරි හේතුවක් නිසා කාලාන්තරයක් තිස්සේ පවතින වේදනාවක්. අපේ අවධානයට දැන් හම්බ වුණේ අර ආනාපාන සතිය හරහා වේවා වෙනත් ක්‍රමයක් හරහා හිතේ එකඟ බව වැඩි වුණ නිසායි. ඉතින් ඒ නිසා ඒක ලොකු බාධාවක් කරගන්න අවශ්‍ය නැහැ. ඒ වගේමයි සමාලාවට හොඳට අවධානය දියුණු වෙනකොට සමාධිමත් වෙනකොට සමාලාවට කටට කෙල උනන්න ගන්නවා. එහෙම නැත්නම් කොහේ හරි නලියන්න ගන්නවා. එහෙම නැත්නම් ඇඟත පය විසි වෙන්න ගන්නවා. ඒ වගේ යම් යම් සිදුවීම් සිද්ධ වෙන්න ගන්නවා. නමුත් ඔය එකක්වත් දිගටම සිද්ධ වෙන දේවල් නෙමෙයි. ඇවිල්ලා පුංචි පොඩි කාලයක් පැවතිලා අපි අපේ වැඩේ කරගෙන යන අතරේ ඒකට ඒ වැඩේට හුරු වුණාට පස්සේ මේක මගහැරලා යනවා. ඒ නිසා දැනට භවනාව හොඳින් කරලා තියෙනවා. ඒ නිසා මේ ඇතිවෙච්ච අර සුළු ආබාධය බාධාවක් කරගන්න නැතුව ඉදිරියට කරගෙන යන්න. අපි තවදුරටත් ඕක දිගටම දවස් 10ම ඕක වෙනවනම් ඉස්සරහට බලමු මේ මං හිතනවා කාලයක් කරනකොට ඔය සුළු ආබාධය සුළු බාධාව දුර්ලභ යයි කියලා. හොඳයි. ස්වාමින් මහසීර තෙරුවන් සරණයි. මා අද සක්මන් භාවනාව සඳහා වම දකුණ වශයෙන් සක්මන් කළෙමි. බොහෝ වාරයක් මෙසේ සක්මන් කරන විට මා දෙතුන් වතාවක් වැටෙන්න යනවා වගේ දැනුනි. නමුත් මාට සතියෙන් බොහෝ දුරක් යාමට පිළිවන් විය. ඒ අනුව ඔසවනවා, ගෙනියනවා, තබනවා ලෙසද බොහෝ වේලාවක් සතියෙන් යාමට හැකිය බැවින් මේ දෙආකාරයෙන්ම සතියෙන් බොහෝ වේලාවක් සක්මන් කිරීමට හැකියිය. මේ අතරතුර කිහිප විටක් සතිය නැතිව බැවින් ආනාපාන සතියට සිත යොමු කෙලෙමි. ප්‍රථමයෙන් මම මූල කර්මස්ථානයේදී ටික වේලාවක් ගිය විට මට දකුණු පසින් පමණක් ආශ්වාස ප්‍රශ්වාසයේ ඇති වෙන බවයි. මේ අතර මගේ ශරීරය පැද්දෙනවා වගේ දැනුනි. පසුව පාවෙනවා වගේ දැනුනි. නමුත් මා මූල කර්මස්ථානයේම යෙදී සිටි බැවින් දකුණු අතේ වැලමිටෙන් පහළ මස් බිඳු කැළමීමක් ලෙස සිදුවිය. එවිට මා එදෙස ටික වේලාවක් බලා සිටින විට බෙල්ල පිටිපසට සීතල ජලයේ වැටුණාක් මෙන් දැනුනි. නමුත් මා නැවත කර්මස්ථානයේ වෙත සිහි කළෙමි. එවිට සීතල ජලයේ වැටුණු ස්ථානයේම දැවිලි ගතියක් දැනුනි. ගෞරවනීය සාමින්වහන්ස මේ මාගේ භාවනාවට බාධාක් වූ පසුබට වීමක් තේ ගෞරවයෙන් පහදා දෙනමින් දෙපා නැමද ආරාධනා කරමි. සාමින්වහන්සේට ඊතා ඉක්මනින් චතුරාර්ය සත්‍ය අවබෝධය වේවා. <laughs> එසේ වේවා. මේ දැන් ඇත්තරම මේ ඔය මොනා දැනුණත් මූල කර්මස්ථානයේ අතහරින්න නැතුව යන එක තමයි කරන්න තියෙන්නේ. දැන් දැන් ඔය හීතල දැනෙනවා, උණුසුම් ගතිනවා, මේ ගති දැනෙනවා. මේ දැන් ඔය හැම ඒවම තේරුම් ගන්න නිකන් මේ අතුරු ඵල මේ ඇවිල්ලා තියෙන්නේ. ඒවා ඒවා ඔස්සේ යන්න ගියොත් අපේ අවධානය ඒවට යොමු කරන්න ගියොත් මේ අවස්ථාවේදී සුදුසු නෑ. අපිට පස්සේ පුළුවන් හොඳට ආනාපාන සතියෙන් අවධානය හදාගත්තට පස්සේ අවශ්‍ය නම් මේ පැතිවලට මේ අවධානය යොමු කරන්න පුළුවන්. නමුත් අපි තාම හොඳින් මේ අපේ සතිය එහෙම නැත්නම් එකඟ බව සමාධිය හොඳට හදාගෙන යන අවධියේ නිසා පුළුවන් තරම් මූල කර්මස්ථානයේම ඇසුරු කරන්න උත්සාහත් වෙන්න. වෙන වෙන හම්බ වෙන පොඩි පොඩි දේවල් ඔස්සේ යන්න එපා. අර කලිනුත් විස්තර කරා වගේ මේ අර තමන්ගේ හොඳට එකඟ බවක් හැදෙනකොට කලින් නොදැනිච්ච දේවල් දැනෙන්න ගන්නවා. ඒ වගේම යම් යම් ස්නායු උත්තේජනය වෙනකොට මේ අලුතෙන් තැන් තැන්වල විවිධාකාර සංවේදනාවන් දැනෙන්න ගන්නවා. ඉතින් ඒව ගැන අපි ඒවා ඔස්සේ අපි හොයන්න ගියොත් ඒවට හැම එකටම හේතු කාරණා හොයන්න ගියොත් භවනා වඩපණ වෙනවා. ඉතින් මේ හැම දෙයක්ම කාලයක් යනකොට නැති වෙලත් යනවා. එහෙනම් අපි මේවට අවධානය යොමු කිරීම එකතකින් කාලය කාදමීමක් වෙනවා. නිසා හොඳට අවධානය තමන්ගේ මූල කර්මස්ථානයේ තියාගෙන යන්න එතකොට මේවා කාලයක් යනකොට ඉබේම දුර වෙලා යාවි. අවසරයි ස්වාමින් වහන්ස භාවනා කිරීමේදී ආස්වාසයට වඩා ප්‍රස්වාසයේ දිගු බවද අත්ල මත තැබූ අත්වල නොදෙනී යන බවක්ද දැනේ. හුස්ම රැල්ල වඩා වඩා සියුම්ම ගොස් විචිත්‍ර රූප පෙනේ. සමහර විට එම රූප ගැඹුරකින් ඉදිරියට එන බවක් පෙනේ. මේ වැඩි වේලාවක් නොපවතී. මේ தત્ත්වය පහදා දෙන මෙන් নমස්කාර පූරකව ඉල්ලා සිටිමි. මේ යහපත් තත්වයක් නම් දියුණු කර ගැනීමටත් අයහපත් තත්වයක් නම් ඉනිවත් වීමටත් උපදෙස් දෙනමෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. මෙම වැඩසටහනට පැමිණි ආදුනිකෙකි. හොඳයි. දැන් සාමාන්‍යයෙන් මෙතන පොඩ්ඩක් අපි දැනුවත් වෙන්න ඕන. දැන් අපි සාමාන්‍ය එදිනදා ජීවිතයේදී ඉන්නේ විවිධාකාර අරමුණු එක්ක. දැන් අපි ඇස් වලින් විවිධාකාර දේවල් දකිනවා, කන් වලින් විවිධාකාර දේවල් අහනවා, කයින් විවිධාකාර දේවල් ස්පර්ශ කරනවා. අපි මේ ඉන්ද්‍රයන් පුළුවන් තරම් හසුරුවමින් ඉන්ද්‍රයන්ට අරමුණු දෙමින් තමයි අපි සාමාන්‍යයෙන් ගත කරන්නේ. ඉතින් අපි මේ දෙන අරමුණු ටික අපි අයින් වෙලා අරමුණු වලින් අයින් වෙලා අපි දැන් අරමුණු නොදී බොහොම උදාසීන අරමුණක් වෙච්ච මේ පිම්බීම හැකිලිම හරි එහෙම නැත්නම් ආනාපානය හරි මේ ඒ රූප කර්මස්ථානයක් කියලා අපි හඳුන්වන මේ අරමුණ විතරක් දැන් අපේ හිතට දෙනවා. එහෙම දෙනකොට අර කලින් දේවල් වල යම් යම් සංඥාවන් හිතට එන්න ගන්නවා. රූප සංඥාවන්, සද්ද සංඥාවන් හිතට එන්න ගන්නවා. දැන් ඒ ඒවා ඇවිල්ලා තනිකරම අපිව මේ එකතකින් අර මුලා කරන්න මායя දෙන තොණ්ඩු වගේ තමයි. ඕවා ඔස්සේ ගියොත් සම්පූර්ණයෙන්ම අපි මුලා වෙනවා. ඒ නිසා මේ අවස්ථාවේදී මොනවා දැක්කත් අපි තුමු ආනාපාන සතිය වැඩමින් ඉන්න අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේගේ පින්තූරයක් දැක්කා. ඒකත් මේ අවස්ථාවට බාධාවක්. ඉතින් බුදුරජාණන් වහන්සේ නේද මේ දැක්ක කියලා ඒ ඒ ඔස්සේ අපි හිතන්න ගත්තොත් ඒ ඔස්සේ අපි අවධානය යොමු කරොත් ඒකත් බාධාවක්. අපි තුමෝ නැටසැකිල්ලක් පේනවා. ඒකත් බාධාවක්. බාධාවක් කියන්නේ ඒ ඔස්සේ අපි ගියොත් ඒකත් බාධාවක්. ඉතින් මේ මොනවා පෙනුනත් වරදක් නැහැ. මොකද මේ කියන්නේ මේ ඒ කියන්නේ අපිට මේක වළක්වන්න බෑ. හැබැයි අර හුඟක් සංඥා ඔස්සේ යන මනස් මේවා පේන්න පුළුවන් හැකියාව වැඩි. සමහර කෙනෙක් ඉන්නවා මේවා ඒ තරම් කිසිසේත්ම ගණන් ගන්නා මේ ශක්තියක් නැහැ. මේවා එක්තරා අන්දමක නිස්සාරත්වයේ තේරුම් අරගෙන තියෙනවා. ඒ හින්දා එයාට පේන්නෙමත් නැහැ. හැබැයි සමහර අයට වැඩිපුර මේවා පේනවා. ඉතින් ඒ පේන කෙනා මේ ඔස්සේ ගියොත් භාවනාව අතරමඟ අඩා මේ එන හිටිනවා. අනවශ්‍ය පැතිවලට අපි යොමු වෙලා විනාශ වෙනවා. ඒ නිසා මේ පේන කිසිම දෙයක් ඔස්සේ යන්න එපා. භාවනාව තනිකරම යන්න ඕනේ බොහොම කියන්නේ මුල් අවදියේදී මේ කායානුපස්සනා මට්ටමේදී භාවනාව තනිකරම යන්නේ මේ දැනෙන දෙයක් එක්ක. ඒ කියන්නේ හොඳට අපිට මේ පරීක්ෂා කරලා බලන්න පුළුවන් දෙයක් එක තමයි මේ කායනුපස්සනාව දුවන්නේ. දැන් අපි සක්මන් භාවනාවේ යෙදෙනකොට මේ හොඳට යටිපතුල් ස්පර්ශ වෙනවා තේරෙනවා. Tamanට හොඳට පරීක්ෂා කරන්න පුළුවන්. ආනාපාන සතියේදී හුස්ම ගන්නවා කියන එක මේ ස්වාභාවිකවම ජීවිතාන්තය දක්වාම සිද්ධ වෙන දෙයක්. ඒක අපිට පරීක්ෂා කරලා බලන්න පුළුවන්. ඊළඟට පිම්බීම හැකිලිම කියන එක මේ ස්වාභාවිකව නිරන්තරයෙන් සිද්ධ වෙන දෙයක්. ඉතින් මේ සත්‍ය වශයෙන් සිදුවෙන දේවල් එක්ක තමයි නිවැරදි භාවනාවක් සිද්ධ වෙන්නේ. ඒ නිසා හිතින් හදාගත්ත දේවල් භාවනාවේ මේ කර්මස්ථානවල යනකොට හිතින් පෙන්නන දේවල් එකක්වත් ඔස්සේ යන්න එපා. මේක තමයි කියන්න තියෙන්නේ. තෙරුවන් සරණයි ගරු ස්වාමින්වහන්සේ වෙත ගෞරවයෙනි ඊයේ දවසට දවසම මා ආනාපාන සතිය යෙදී සිටියත් සමාධි තත්වයට ඒමට නොහැකි විය. රාත්‍රී කාලයේදී එක් අවස්ථාවක සිත පිහිටුවා ගත හැකි විය. මා පැය එකමාර පමණ සතියේ සිටියෙමි. එෙහිදී පිළිවෙලින් ආනාපාන සතියට අවශ්‍ය කරුණු කෙරෙහි සිත පිහිටුවෙමි. බොහෝ දුරට සිත පවත්වා ගත හැකි වූයේ විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා සිතුවිලි වඩන වේලා වේය උපේක්ෂා ඒකාග්‍රතා කොටස වැඩි වේලාවක් වැඩුවෙමි. ඒ අවස්ථාවේදී මගේ හුස්ම ගැනීම හෙලීම මට නොදැනී ගිය අතර ශාරීරියේ නිශ්චලතාවයක්ද බොහෝ කාලයක් පැවතුණි. මා ඉදිරියේ ආලෝක ධාරාද ඇති වෙන හැටි දුටු වෙමි. මේ අවස්ථාව ගැන මට ඊතරම් හැඟීමක් නැත. කරුණ පහදා දෙන්න දුන්න මැනවි. සක්මන් භාවනාවේදීද පා ඇසවීම යැවීම බිම තැබීම හොඳින් සිදුවිය. මට ඒ සිතන්ට අවශ්‍ය නොවිය. ඒ සිතට අවශ්‍ය ආකාරයට සිදුවන බව වැටහිනි. මේ කාර්ය ගැන මට සතුටක් ඇති විය. සක්මන් භාවනාවේදී මේ සිදුවන දේ ගැන නැවතී සිටීමට අවශ්‍ය බව වැටහුණි. මට මේ පිළිබඳව අවශ්‍ය උපදෙස්ද මම ගෞරවයෙන් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට නිවන් සුව පතමි. නිරෝගී සුවය පතමි. මෙතනනම් අපිට මේ වැරදිච්ච තැනක් දැන් අපි හුඟක් වෙලාවට දැන් භාවනාව ගැන අහලා තියෙනවා. පොත්පත් බලලා තියෙනවා. ධර්මදේශනාත් අහලා තියෙනවා. ඉතින් සමත භාවනාවෙන් ඉතින් ධානාංග ගැන විවිධාකාර දේවල් ඉතින් අපි අහනවා. දැන් අපි ඊළඟට දැන් පොඩ්ඩක් ඔවා මේ භාවනාව කරන්න ගිය ගමන් මේක අරකද මේක මේකද කියලා අර එන්නත් කලින් දැන් අපි හිතනවා. ඉතින් ඒකම භාවනාවේ ප්‍රගතියට ඉස්සරහා ගමනට බාධාවක් වෙනවා. අපි විශේෂයෙන්ම සුත්තමේ ඥානය මේ භාවනාමය ඥානයට කරන එක්තරා අන්දමක හානිය ගැන දැන ගැනීම වැදගත් වෙනවා. මොකද සුතමේ ඥානය අවශ්‍යයි. නමුත් භාවනාමය ඥානයක් කරා යනකොට එහෙම නැත්නම් මේ භාවනා පරයන්කේ යෙදෙනකොට සක්මන් භාවනාවේ යෙදෙනකොට අපි බොහොම ආදුනික මනසකින් තමයි යන්න ඕනේ. එහෙම නැතුව අපි මේ දැනෙන හැම දෙයක්ම අර සුතමේ ඥානයත් එක්ක ඒ අවස්ථාවේදී ගලපන්න ගියොත් අපිට වරදිනවා. මොකද දැන් මේ කය බොහොම ලදරුවෙක් වගේ පුංචි දරුවෙක් වගේ දැන් මේ හොඳට අත්දහින අවස්ථාව අපි ඒකට අපේ මේ අර ඉගෙනගත්ත දේවල් දාලා මේ විකෘති කරන්නයි යන්නේ. අපි මේ ඒ ඒ දැනගත්ත දේවල් මෙතෙන්ට දාගෙන මේක හසුරවන්න ගියොත් අර හරියට අර බොහොම ලස්සනට පිපෙන මලක් අපිට ඕනලා විදිහට පුප්පන්න යනවා වගේ දෙයක් වෙන්නේ. අන්තිමට අර ස්වාභාවිකව සිද්ධ වෙන්න දේ එන හිටිනවා. අන්තිමට විවිධාකාර ව්‍යාකූලතාවයන් පවා මතුවෙන්න පුළුවන්. ඒ නිසා මේ භාවනා කරන කාලයේදී පුළුවන් තරම් ඒ දැනෙන දෙයට බොහොම නැවුම්ම දැනෙන්න ඉඩ ඒ දැනෙන දේවල් කිසි දෙයක් අර තමන්ගේ දැනුමෙන් විකෘති කරන්න යන්න එපා. තමන්ගේ දැනුමම ඉස්සරහට දාන්න යන්න එපා. දැනෙන දේ ඒ විදිහටම බාර ගන්න. අපි හිතමු හිත හොඳට සංසිඳලා තියෙනවා. ඉතින් මේක මේ ප්‍රථම ධානයේද දෙවෙනි ධානයේද නැත්නම් අනිමිත්ත සමාධියද ඕවා හිතන්න ගියොත් ඔක්කොම ඉවරයි. එනිසා ඒ කිසිම දෙයක් හිතන්න එපා. අත්දැකීම හොඳින් ඒ අවස්ථාවේදී විඳ ගන්න. පස්සේ හැබැයි කමඨාන් වார்த்தාව ලියනකොට අන්න ඒකට ඇතුළත් කරන්න පුළුවන් මෙන්න මේ මේ වගේ අත්දැකීමක් මම ලැබුවා මේක ගැන පැහැදිලි කරන්න කියලා ඔන්න අපිට සාකච්ඡා කරන්න පුළුවන්. එහෙම නැත්නම් Tamanටම මේ අහපු දේවල් තියෙනවා නම් සක්මන් භාවනාවෙන් මිදුණට පස්සේ පරයන්ක භාවනාවෙන් මිදුණට පස්සේ ඒ අත්දැකීම හොඳින් ලැබුවට පස්සේ අර සුතමේ ඥානයත් එක්ක ගලපලා බලන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා විශේෂයෙන් සඳහන් කරන්න තියෙන්නේ මේ තමන් දන්නා දේවල් භාවනාවට බාධා කරන බව තේරුම් ගන්නයි වැදගත් වෙන්නේ. මොකද දැනුම මෙතෙන්ට බාධාවක් වෙනවා අපි දැනුම ඉස්සර කරගෙන ගියොත්. මෙතෙන්දී අපි කරන්නේ පුළුවන් තරම් දැනෙන දේ බොහොම මේ නිකන් ළමා මනසකින් දැනගන්නේ ඉඩ හරින එකයි කරන්නේ. හරියට නිකන් හිතලා බලන්න දැන් කවදාවත් මේ රබර් බෝලයක් දැකමු නැති දරුවෙක් ඒ දරුවට අපේ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ගෙලා දෙනවා රබර් බෝලයක්. දැන් මේ දරුවා දන්නේ නැහැ මේක මේ සෙල්ලම් බඩුවක් කියලාවත් දන්නේ නැහැ. ඉතින් අපි හිතමු එයා මේක ඉඹලා බලනවා. මේක මේ කන්න පුළුවන් දෙයක්ද කියලා එයා ඉඹලා බලනවා. ඊට පස්සේ ඉතින් එහෙමත් දෙයක් නෙමෙයි. ඊළඟට හපලා බලනවා. මේක පැණි රස දෙයක්ද කියලා ඔන්න හපලා බලනවා. ඉතින් ඒකමත් නැහැ. ඊළඟට ඉතින් පොඩි කරලා බලනවා. මිරි කරලා බලනවා. එහෙමත් නැහැ. ඉතින් කඩන්න බලනවා. එහෙමත් නැහැ. ඔන්න ඉතින් විසි කරලත් බලනවා. අන්න එතකොට තේරෙනවා ඔන්න මේ උඩ පැන පැන යන එකක් කියලා. ඔන්න ඔන්න මේක සෙල්ලම් බඩුවක් කියලා තේරුම් ගන්නවා. ඒ වගේ බොහොම අර ඊටාම සරල මට්ටමේ ක්‍රමවේදයක් කරහා තමයි මේ භාවනාව ඉදිරියත් වෙන්නේ. මොකද අපි මෙතෙන්ට අපි ඉගෙනගත්ත සංකල්ප ටික දානවා කියන්නේ අර ස්වාභාවිකව තියෙන සංසිද්ධිය අපි එහෙම්ම විනාශ කරගත්ත වෙනවා. ඒ නිසා අපි ඉගෙනගත්ත දේවල් තේරුම් ගන්න තනිකරම සංකල්ප මත තියෙන්නේ. දැන් මේ අත්දකින්න එක විතරක් ලොකු වචනකින් කියනවනම් පරමාර්ථ මට්ටමේ තියෙනවා. අත්දකින්න දේ විතරක් අර සංකල්ප ටික ගෙවිලා හොඳට දැනීම් මට්ටමට ආවට පස්සේ ඍජු අත්දැකීමක් බවට පත් වෙනවා. ඒ ඍජු අත්දැකීම තමන්ගේ අර සංකල්ප වලින් හදාගත්ත දේවල් වලින් විකෘති කරන්න යන්න එපා. විශේෂයෙන්ම බොහොම ආදුනික මනසකින් මේ දැනෙන දේට ඉඩ අරින්නයි තියෙන්නේ. හොඳයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාවේදී මාගේ කර්මස්ථානයේ පිම්බීම හැකිලීමයි. මම පෙරදී පුදුයේ ඒ ආකාරයට වෙනත් සිතුවිලි වේදනාවලින් තොරව මට මෙම පිම්බීම හැකිලිම සතියින් යුතුව කරගෙන යා හැකිය. අවට ශබ්දවලින්ද බාධාවක් නැත. මේ ආකාරයට පැය භාගයක් පමණ යද්දී කය සැහැල්ලුවකටපත් වේ. විදුලි ආලෝකයක් හිරිවැටීමක් වැනි දැනුම් දීමකින් මේ සිදුවේ. ඒ අවස්ථාවේදී පිම්බීම හැකිලීමද නොදැනේ. එහෙත් සුළු මොහොතකින් පිම්බීම හැකිලීම හිරවීමකට තදවීමකටපත් වේ. එවිට අපහසුය. පහදා දෙන්න. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. පිම්බීම හැකිලිම ගැන මම පුලින් මුලින් පොඩි විස්තරයක් කරන්නම්. දැන් පිම්බීම හැකිලිමේදී ඒ භවනා කර්මස්ථානය අපි භාවිතා කරනකොට අවධානය තියෙන්නේ එතකොට මේ උදරයේ ප්‍රදේශය. දැන් ආනාපාන සතියදී නම් අපි මේ හරියේ අවධානය තියාගන්නවා. පිම්බීම හැකිලිමේදී අපි අවධානය මේ කයේ යට කොටසට උදර ප්‍රදේශයට තමයි අවධානය තියෙන්නේ. එතකොට පිම්බීම පටන් ගන්න කලින් අපි හිතමු එක්තරා අන්දමකට සංසිඳුණු ස්වභාවයක් තියෙනවා. ඒ සංසිඳුණු ස්වභාවයේ ඉඳන් උදරය නිරන්න පටන් ගන්නවා. උදරය ඉස්සරහට පැමිණෙන්න පටන් ගන්නවා. ඒ පැමිණෙන්න පටන් ගන්නකොට සමහරවිට ඉතින් අපිට එකපාරටම විස්තර හම්බ වෙන්නේ අපි පිම්බෙනවා කියලා හිතින් සටහනක් දානවා. හැකිලෙනවා කියලා හිතින් සටහනක් යොදනවා. ඉතින් පිම්බෙනවා, හැකිලෙනවා, පිම්බෙනවා, හැකිලෙනවා කියලා අපි බොහොම සරල විදිහට වැඩේ පටන් ගන්නවා. ඊළඟට ටික වෙලාවක් යනකොට අපිට පුළුවන් වෙනවා මේ පිම්බෙනවා හැකිලිම හැකිලෙනවා කියන වචන දෙකත් අයින් කළා මේ සිද්ධ වෙන දේ දිහා බොහොම අවධානයෙන් යුක්තව බලන් ඉන්න උත්සාහත් වෙන්න ඕනේ. දැන් ඔන්න මෙනෙහි කිරීමකින් තොරව මේ ගැන දැනුවත් වෙනවා. එතෙන්දී උදරය පිම්බෙන්න පටන් ගන්නවා. හරියට අර ඒ ක්‍රියාවත් එක්ක කැමර එකක් තියාගෙන මේ බලාගෙන ඉන්නවා වගේ බොහොම සමාන්තරව මේ පිම්බීමත් එක්ක කිසිම අවස්ථාවක් ගිලිහිලා යන්නේ නැති තරමට බොහොම සමීපව මේක අත්දකිනවා. කියන්නේ පිම්බීමේ සම්පූර්ණ චක්‍රය බොහොම සමීපව දැක ගන්නවා. ඊළාට ඔන්න පිම්බීම අවසන් වුණා. ඔන්න අපිටම යම්සි සංසිඳීමු ස්වභාවයක් කාල පරාසයක් පහු වුණා. ඔන්න ඊළඟට ආයිත් හැකිලීමේ චක්‍රය පටන් ගන්නවා. එතෙන්දිත් ඒ හැකිලෙන හැකිලීමත් එක්ක අර ලොකු සයනාසි කියන්නේ ඇහැක් පිට ඇහැක් තියලා බලනවා කියලා. ඒ කියන්නේ මේ හැකිලෙන ක්‍රියාදාමයේ සිද්ධ වෙනවා. ඒකත් එක්ක බහන්ට සමාන්තරව එක එකක්වත් පිට නොගිහින් මග හැරෙන්නේ නැති වෙන්න සමාන්තරව මේ හැකිලීමත් හොඳට අධ්‍යයනය කරනවා. හොඳට ඒ ගැනත් එක ගන්නවා. ඉතින් මේ විදිහට අර ඒකටම নিমগ্ন වෙලා මේ කටයුත්ත කරන්න ඕනේ. එහෙම කරනකොට දැන් අපි හිතමු මේ තව තව හොඳට හොඳට මේක යෙදෙනකොට අර පිම්මෙනවා හැකිලෙනවා කියන සංකල්ප ටික දුර වෙලා දැන් Tamanට තේරෙනවා මෙතන තියෙන්නේ ඔන්න යම් බොහොම සෙලවීම් රාශියක් චංචල වීම් රාශියක් නැත්නම් තද වීම් රාශියක්. ඉතින් ওই විදිහට මේක වෙනස් වෙන්න ගන්නවා. දැන් මේ ප්‍රශ්නේ අහපු කෙනාට පොඩ්ඩක් විස්තර කරන්න පුළුවන් නම් Tamanට කොහොමද අත්දැකේ කියලා ඊළඟට අපිට තව ඉස්සරහට විස්තර කරන්න පුළුවන්. කාගේද මේ ප්‍රශ්නේ? මෑණියන්ගේද? හොඳයි. මයික් එක පොඩ්ඩක් දෙන්න. මම මේ විස්තර කරපු විදිහටද මෑනියෝ කරේ? හොඳයි. එතකොට දැන් ලැබපු අත්දැකීම මට පොඩ්ඩක් විස්තර කරන්නකෝ. ඒ කාලය තුලදී පිම්බීම හැකිලිම ඒ විදිහට වෙලා තදවීමක් වගේ හිරවීමක් වගේ වෙනවා. ඔව්. ඒ කියන්නේ දැන් පිම්බීම සම්පූර්ණයෙන්ම අවසන් වුණාට පස්සේද තදවීමක් අත්දකින්න. එහෙම පස්සේ ඊට පස්සේ නැවත වාරයක් අර සැහැල්ලුකමත් එක්කම අර මේ පිම්බීම හැකිලිම ඉදිරියට එන්න ගන්නවා වගේ දැනෙනවා. හොඳයි. ඒ කියන්නේ දැන් දැන් මෙතන අර පිම්බීම හැකිලිම කියන එකෙන් දැන් ওই තදවීම කියන එකට මාරු වෙන්නයි යන්නේ. ඒකේ වරදක් නැහැ. දැන් අපි මෙතෙක් කල් හිතන් හිටියේ මේක දැන් පිම්බීමක් හැකිලිමක් තියෙනවා කියලානේ. නමුත් ඇත්ත වශයෙන් මෙතන තියෙන්නේ ඒ කියන්නේ ලොකු තනි ඒකකයක් නෙමෙයි. ඒ වෙනුවට දැන් පිම්බීම අවසන් වෙන්නේ එක්තරා අන්දමකින් මේ උදරය පිම්බෙන්න පුළුවන් අන්තිම මට්ටම දක්වා ඇවිල්ලා තදවීමකින් තමයි නතර වෙන්නේ. දැන් සමහර විට මේ තදවීම තමයි දැන් මේ අන්තිමට තමන්ගේ අවධානයට ඇවිල්ලා තියෙන්නේ. ඒක මේ કૃතිමව ආපු බාධාවක් නෙමෙයි මේ චක්‍රයේම අවසන් මොහොත තමයි තදවීමක් වශයෙන් අත්දැකලා තියෙන්නේ. හොඳයි. ඒ තදවීම අපේ තවිලන්සේ එතකොට මේ එහෙම ගොඩක් සැරයක් ටික මේ එහෙම වෙලා නැති වෙලා ආයෙ පිම්බීම හැකිලිම ටිකක් වෙලා වෙලා ආයෙත් ඒ විදිහටම වෙනවා. කොහොම හරි මේ පැය ඇතුළත දෙසරයක් තුන් සැරයක් එහෙම වෙනවා. ඒ තදවීම නිකන් අපහසුතාවයක් වගේ. හා හා. ඒ කියන්නේ දැන් බලන්න පොඩ්ඩක් අර අපි අනවශ්‍ය විදිහට වීරය යදුවොත් එහෙම මේක පොඩ්ඩක් يعني අපහසුතාවයක් එන්න පුළුවන්. අපේ අවධානය හොඳට මේ පිම්බීම හැකිලීමටම යොමු වෙලා තියෙනවා නම් අපි යොදන වීරය අඩු කරන්න ඕනේ. බලන්න ඒකත් පොඩ්ඩක්. තමන් තමන් يعني දැන් මුලින් අපි හිතමු හිතට විසිරලා තින් කොයි කොච්චර කාලයක් විතර භාවනාව කරනවද? අපි මෙහෙම භාවනාවට ආව මෙතෙන්ට පළමු වතාවට ඉස්සෙල්ලා නිකන් මේ ආරාමේදී දවසට පැයක් දෙකක් වගේ කරනවා. එතකොට ඒ කියන්නේ පිම්බිම හැකිලිය භාවනාවමද කරන්නේ? එහෙමයි. හොඳයි. ඒක වෙනස් කරන්න එපා දබේ ගම. ඔව් වෙනස් කරන්න එපා. දැන් ඒකට හුරු වෙලා නම් ඒක කරන්න කිසි වරදක් නැහැ. මොකද ඔය භාවනාව හරහා හොඳට විපස්සනාව පැත්තට යොමු කරන්න පුළුවන්. ඒ හින්දා කිසි වරදක් නැහැ. දැන් මේ ක්‍රමේ හරහා යනකොට Tamanට හොඳට මේ කියපු ඒ මුළු චක්‍රේම බලන්න එකක්වත් මගහැරෙන්න නොදී හිත පවත්වන්න පුළුවන්ද කියලා. ඊළඟට අපි තුමු ඔන්න පිම්බීම සම්පූර්ණයෙන්ම අවසන් වුණා. ඔන්න ඊළඟට හැකිලීමේ පටන් ගත්තා. ඒ චක්‍රේමත් හොඳට හිත තියෙනවා. දැන් අර පිම්බීම හැකිලීම කියන එක තනි ඒකකයක් වශයෙන් නෙමෙයි එන්නේ. ඒ වෙනුවට නිකන් උදරයේ නිකන් චලන චලන වශයෙන් අත්දකින්න පුළුවන්. සමහරවිට තදවීම වශයෙන් එහෙම නැත්නම් විශේෂයෙන් හැකිලීමේදී නිකන් බුරුල් වීම වශයෙන් ඔය වගේ කියන්නේ විවිධ විදිහට තමන් මුලින් ලැබපු අත්දැකීම දැන් වෙනස් වෙන්න පුළුවන්. දැන් ඒක වරදක් නෙමෙයි. ඒක මේ කියන්නේ භාවනාවෙම ඊළඟ අදිරට යamak වගේ දෙයක් වෙලා තියෙන්නේ. ඒ බලන්න දැන් තදවීම වුණත් ඒ තනි තදවීමක්ද නැත්නම් මේ සියුම් තදවීම රාශියක්ද එහෙම නැත්නම් මේ පිම්බීම අවසන් වුණාට පස්සේ මේ තද වෙලා ඒක දිගට මෙහෙම තද වෙලා තියෙනවද? එහෙම නැත්නම් ආයේ ඒක බුරුල් වෙන්න ගන්නවද? ඒවත් පොඩ්ඩක් දැන් පරීක්ෂා කරලා බලන්න. අවධානය හැමතිස්සෙම උදර ප්‍රදේශෙම තියාගන්න. එහෙමයි. හොඳයි. හොඳයි. තිරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස අවසරයි ආනාපාන සති භාවනාව අවුරුදු 5ක් පමණ පුරුදු කරන අයෙක්මි. දැනට මාස ගණනක සිට පර්යංකය සඳහා වාඩි වූ පසු සැනින් හුස්ම රැල්ල දැනෙන්නේ ඊ타ත්ම සියුම් ආකාරයට එය ඇතුල්වීම පිටවීම ලෙස හඳුනාගත් නොහැක. ඒ දෙසට net යමා සිටින විට නාසය අග කම්පන ධාරාවක් දැනේ. හිස් මුදුනද දෙයක්ද කම්මුල්ද වේගෙන් චලන වයරින් දැනේ. දකිමි. බඩේ මස්පිඩු ඉහළට තෙරපි එයි. හුස්ම හිර වෙන ලෙසත් දැනේ. ආයාසයෙන් හුස්මක් ගෙන පසුව ලිහිල් කර ගනිමි. දැනට මා හට දැනෙන අත්දැකීම් මෙසේය. ඉදිරිය සඳහා ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට උතුම් නිවන් සුව පතමි. දැන් සෑහෙන කාලයක් ආනාපාන සතිය කරපු බව සඳහන් වෙනවා. හැමදාම මේ කොච්චර විතර සාමාන්‍යයෙන් කරනවද කියලා පොඩ්ඩක් කියන්න පුළුවන්ද? කාගෙද දන්නේ ප්‍රශ්නේ. මේ පොඩ්ඩක් මේ ඔය මයික් එක මැද්දෙන් තියලා ඒ ප්‍රශ්නේ අහවහම මේ ඒ අදාළ කෙනා ඒ මැද්දට ඇවිල්ලා උත්තරේ දීලා නැවතත් මයික් එක මැද්දෙන් තියලා යන්න පුළුවන් නම් මම හිතන්නේ පහසුයි. නැත්තම් ටිකක් අමාරුයි. මයික් එක මැද්දෙන් තියන්න හැමතිස්සෙම උත්තර දෙන්න වුණාම පොඩ්ඩක් එතෙන්ට ඇවිල්ලා මේ කතා කරලා එතනින් පස්සේ මයික් එක එතන තියලා යන්න. එතකොට මම හිතන්නේ නැත්තම් හැමතිස්සෙම මයික් එක අරගෙන දුවන්න වෙනව නේද? <laughs> හොඳයි. ස්වාමීන් වහන්සේ ගෙදරදී ලැබෙන උදේවරුවේ විනාඩි 45ක් පැයකට ආසන්න කාලයක් කරනවා. හවසත් එහෙම කරනවා. මේ ඉඳලා හිටලා තමයි මේ අවස්ථාව නැති වෙන්නේ. නැත්තම් දිගට මේක කරගෙන යනවා. ඔව්. දැන් එහෙම කරද්දී ඒ කියන්නේ දැන් සඳහන් කරලා තියෙනවා මේ ආස්වාස ප්‍රසආසයේ වෙනස නැති වෙනවා කියලා. ඒ කියන්නේ මුලදී හොඳට දැනුණා කාලයක් යනකොට ඕක නොදැනුණා. එහෙම කිව්වොත් හරිද? හරි ස්වාමීනි. දැන් එතකොට දැන් දැනෙන්නේ නැද්ද? ඒ කියන්නේ දැන් මුලදී අපි තුමු මේ භාවනාවට වාඩි වුණාම මුල් විනාඩි කීපයක් ඔක දැනෙනවා ඊට පස්සේ නොදැනී යනවා සමහර වෙලාවට එහෙමයි ස්වාමීන් සමහර දවස් වලට වාඩි වුණ ගමන්ම මේ දැනෙන්නේ අර මේ කම්පනයක් වගේ තමයි දැනෙන්නේ හොඳයි එතකොට අවධානය තියෙන්නේ මේ නාසිකාග්‍රේ ප්‍රදේශයේද නැත්නම් වෙන කොහෙට හරි යොමු වෙනවද නාසයේ අග්‍රේ හොඳයි එතකොට කම්පන ස්වභාවයක් කොහෙද දැනෙන්නේ ස්වාමීන් වහන්සේ නාසය ළඟින් තමයි පටන් ගන්නෙ. හොඳයි. ඊට පස්සේ මූණේ ඉස්මුදුන ඇස් වේගෙන් චලනය වෙනවා. ඔව්. ඊට පස්සේ මං මේ ඇඟට බැලුවොත් එහෙම ඇඟේ උනත් නිකන් අත්වල එහෙම පොඩි චලනයක් දැනෙනවා බඩේ නම් මස් පිඩු පෙරලිලා මේ පපුව පැත්තට තද කරන ගතිය තමයි දැනෙන්නේ. දැනෙන්නේ. හොඳයි. දැන් එතකොට ඕවා දැන් ඕවා ඒ කියන්නේ මධ්‍යස්තව දැක ගන්න හැකියාව තියෙනවද? ඒ කියන්නේ ඕවත් එක ගැටෙන්නේ නැතුව මේ මොකද මේ වෙන්නේ කියලා ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැතුව අර හදාගත්ත එකඟ භවෙම්ම එකම භව එකඟ භවම අරන් ගිහිල්ලා මේක දක ගන්න පුළුවන්ද? පුළුවන් ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ දැන් මෙහෙම දෙයක් මම කියන්නම්. දැන් අපි තුමු අපි ටෝච් එකක් අරගෙන ටෝච් එක විසිරලා තියෙනකොට අර පුළුවන් මේ කරකෝලා ඔක විසිරවන්න එළිය. එහෙම තිබුණොත් එක තැනකට හොඳට යොමු කරලා බලන්න හැකියාවක් නැහැ. දැන් හැබැයි හොඳට මේ ටෝච් එක අර මේ ආලෝක කදම්බේ ලං කරොත් එහෙම එක තැනකට නාභිගත කළා හොඳට එතන තියෙන දේ පරීක්ෂා කරලා බලන්න පුළුවන්. අන්න ඒ වගේ තමන් දැන් මේ ආනාපාන සතියෙනුත් එක්තරා අන්දමකින් මේ ප්‍රදේශේ හදා ගන්න හොඳට එකඟ බවක්. ඒ එකඟ බව විසිරෝ ගන්නෙ නැතුව මේ කයේ දැනෙන සංවේදනාවන් නිරීක්ෂණය කරන්න මට්ටමට හදා ගන්න ඕනේ. දැන් සමහර විට දැන් කාලයක් කරන නිසා ඔය එකඟ බව දැන් හැදිලා තියෙන්න පුළුවන්. ඒ නිසා බලන්න පොඩ්ඩක් හැබැයි මුල් අවස්ථාවේදී නැවතත් ආනාපාන සතියේ අර මුල අයන්නේ වගේ පොඩ්ඩක් මුලැමැදාග බලලා එතනටම අරගෙන අර එකඟ බව දැන් හැම පරයන්කයක් ගානෙම හදා ගන්න ඕනේ. පොඩ්ඩක් ආයි ફોකස් කරගන්න. එක එකඟ බව හදා ගන්න. හදාගත්තට පස්සේ ඔන්න එහෙම හදමින් ඉන්න අතරේ ඔන්න කොහේ හරි දැනෙන්න ගන්නවා. කයි කම්පන චන්ද්‍ර ස්වභාවය දැනෙන්න ගන්නවා. අන්න එතෙන්ට අර එකඟ බව දැන් අරන් යනවා. අරන් යනවා කියන්නේ තමන්ගේ අවධානය එතෙන්ට යොමු කරාම අර එකඟ බව ඉබේම එතෙන්ට එනවා. ඒකයි අපි විහිං කරන්න ඕනේ අපිට කරන්න තියෙන අවධානය එතෙන්ට යොමු කරන එක විතරයි. එතකොට එකඟ බවත් ඒත් එක්කම එනවා. ආවට පස්සේ හොඳ එකඟ බවකින් යුක්තව මේ දිහා මධ්‍යස්තව නිරීක්ෂණය කරන්න ඕනේ. මේක يعني මේකත් එක්ක ගැටෙන්න ගියොත් මේක ප්‍රශ්න කරන්න ගියොත් වැරදි. ඒ වෙනුවට බොහොම මධ්‍යස්තව මෙතන සිද්ධ වෙන දේ දැක ගන්නයි තියෙන්නේ. දැන් ඒක ඒක අපි තුමු මොන හරි කම්පණය වීමක් තියෙන්නේ. අපි මේ කම්පණය වීම බොහොම සියුම්ම මේ කොහොමද මේ කම්පණය පටන් ගන්නෙ කොහොමද? මේක වෙනස් වෙන්නේ කොහොමද? මේක දුර වෙලා යන්නේ කොහොමද? ඔන ආයෙත් නැවත කම්පනයක් පටන් ගන්නෙ කොහොමද? වෙනස් වෙන්නේ කොහොමද? දුර වෙලා යන්නේ කොහොමද? ඉතින් මේ විදිහට අපි මේ කම්පන 100ක් 1000ක් එනවනම් මේ ඔක්කොම දිහා බොහොම මධ්‍යස්තව ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව මේ ඔක්කොම ටික නිරීක්ෂණය කරන්න ඕනේ. හන්ට ආයේ එතනින් දුර වෙලා ගියාට පස්සේ ඔන්න වෙන තැනකට එනවා. ආයේ ඒකත් නිරීක්ෂණය කරනවා. ඉතින් මේ වගේ දැන් අර කයේ විවිධාකාර තැන්වල මේ දැනෙන දේවල් වලට අවධානය යොමු කරමින් නිරීක්ෂණය කරන්න ඕනේ. පුළුවන් වෙයි නේද? පුළුවන් ස්වාමීන් වහන්සේ. මේ පපුවර හිර වෙන වගේ ගතියක් ආපුවම ආයේ කමක් නැද්ද අර මං හුස්ම රැල්ලක් අරගෙන ආයෙත් මේ කියන්නේ පපුව මැරෙනවා වගේ හිතෙනවා සම්මත. ඒ තරම් මේ හුස්ම අර ඇවිල්ලා තද වෙනවා. ඊට පස්සේ මං අර හයියෙන් හුස්මක් අරගෙන තමයි ආපහු මේ ආනාපාන සතියට හරි එන්නේ. යන්තම් බේරිලා ආයි කරනවා. <laughs> මේ එහෙම කරාට කවන්නේ නැද්ද? <laughs> කවන්නේ නැහැ. ඉතින් බේරෙන්නත් එපා නේද? <laughs> ඒ ඒකෙන් මේ ආන්තම් ගොඩ එන්න පුළුවන් නම් කවන්නේ නැහැ. ඒක පාවිච්චි කරාට කවන්නේ නැහැ. සමහරවිට නිකන් අර මේ ඕන්ට වඩා අවධානය යොමු වෙලාද නිකන් කියන්නේ බලෙන් කරනවා වගේ දෙයක්ද කියලා බලන්න. කියන්නේ අපි දැන් මේ වැඩේ පටන් ගත්තාම සමහරවිට අපි නොදැනුවත්වම වැඩි වීරයක් ඔස්සේ යනවා. කියන්නේ අපි ඒ ඒ ඔස්සේම නිකන් අර මේ නිකන් දැඩිව වීරය යොදනවා. එහෙම අවශ්‍ය නැහැ. බලන්න මෙතන තියෙන්නේ අර ගාන්ට ඔය ඉන්ද්‍රිය සමබරතාවය හදාගන්නයි තියෙන්නේ. දැන් මේ මෙතන මේ පොඩි සැලවීමක් තියෙනවා. අපි ඒක නිරීක්ෂණය කරනවා. අනවශ්‍ය විදිහට වීරය යොදන්නත් ඕනේ ඒක හිත පිට නොගිහින් මේක හොඳට දැක මට්ටමට විතරක් බොහොම මධ්‍යස්ත වීරයක් ඕනේ. බලන්න එතන පොඩ්ඩක් මේ මේ වෙනස්සක් කළා. වෙනසක් කළා කියන්නේ වීරයේ වෙනසක් කළා. සමහර වෙලාවට ඔය පපුව හිර වෙන එක අඩු කරගන්න පුළුවන් වෙයි. පොඩ්ඩක් උත්සාහ මේ පොඩ්ඩක් බලන්න මේ මේ දිහා බොහොම නිකන් අ ඕනවට පාණ්ඩ වගේ බලන්නේ. උමනාවක් නැහැ වෙයි. ඉතින් ඔහෙ බලනවා. අර එතන අර අඩු වීරයක් එන්නේ. හැබැයි බලනවා හැබැයි. නොබල ඉන්නෙත් නැහැ. මධ්‍යස්ථව බොහොම නිකන් අනුන්ගේ දෙයක් දිහා බලන් ඉන්නවා වගේ දැකගෙන ඉන්නවා. එතෙන්ටම යොමු කරපු හිතකින්. හොඳයි. කළා බලමු. හොඳයි. ස්වාමීන් වහන්ස මම අවුරුදු 35ක පමණ සිට භාවනා කරමි. පළමු අවුරුදු 25 සතියකට පැයක් පමණි. පසුගිය අවුරුදු 3ට දින 10ක භාවනා වැඩසටහන් වැඩසටහන් දෙකකට පමණ සහභාගී වුනිමි. හතරවෙනි දින පමණ වන විට හුස්ම ඊතා අඩුවී සුළුසුළු ආලෝකයේලි විශාල එළියක් වී නළල ඉදිරිපසින් පිහිටයි. එක දිගට හුස්ම වාර 20 ගණනක් පමණ විට මැද ඊතා විශාල එළියක් තුලට කිමිදී ගියමි. එහි ඊතා සතුටින් බෙල්ලක නාදනතුරු සිටියෙමි. මේ වන විට හුස්ම ගැනීම ඊතාත්ම අඩුවෙන් යන බවක් දැනුනි. සියලු බාහිර ශබ්ද නොඇසෙනසේය. වෙනත් දිනයක එම එළිය තුලට கிඳා නොබැස හුස්ම ඊතා අඩුවෙන් සිදුවන අවස්ථාවේදී නාඩි වැටීම හෝ ලේ ගමනාගමනය දැනෙන අවස්ථාවට පැමිණි පසු එහිම සිටියේදී මූණ පුරා සහ ශරීරයේ බොහෝ තැන්වල වරහන් ඇතුළු සියලු තැනම නොවේ පණුවෝ දඟලනවා වැනි හැඟීමක් ඇතිවේ. ඉදිරියේ සුදු ආලෝකය විශාල පටියක් ලෙස ඇති වී මැද හරියේ ඊට ආලෝකමත් ඇතුළට යා හැකි කොටසද දැర్శණය වේ. මෙතනින් එහාට භාවනාව දියුණු කරගන්නේ කෙලෙසද යා යුතු මඟ කෙසේදයි පහදා දෙන්න. වරහන් ඇතුළේ මේ සියලු දේ අතරතුර හුස්ම ගැනීම පිට කිරීම පිළිබඳ දැනුම දිගටම පවතී. තෙරුවන් සරණයි. මට පොඩ්ඩක් කියන්න පුළුවන්ද කාගේද ප්‍රශ්නේ කියලා? හොඳයි. මට පොඩ්ඩක් මයික් එක දෙන්න පුළුවන්ද මේ? මේ පැත්තට මයික් එකක් නැහැ සිදිත්නේ. පිරිමි කෙනෙක් ඉන්න ගන්න. ගත්තා නම් හරිනේ. දැන් පිරිමි කෙනෙක් හින්දා අහක දාන්නත් බෑ මේ මේ එතකොට දැන් දැන් මේ දවස්වල අවුරුදු ඒ කියන්නේ හොඳට කැප වෙලා භාවනා කරනවද? අන්තිම දවස් 10 භාවනාවෙන් පස්සේ නිකන් සතියකට දවස් දෙකක් විතර වගේ තමයි කෙරුණේ. කෙරුණේ. දැන් එතකොට දැන් දැන් මෙහෙදී ওই தත්ත්වය අත්දකින්නවද? ඊයේ තිබුණේ නැහැ හරි අමාරු වුණා. දැන් අද උදේ කාවා. අද උදේ ආයෙත් අර ආලෝක ස්වභාවය ආවද? ඒකයි ඔක්කොම ටික ඒ ගමන ගමන එකයි දැනෙන එකයි වගේ. හොඳයි. දැන් ඒ ආලෝක ස්වභාවය ඒ කියන්නේ දැන් මුලින්ම අත්දකින්න අරන් කොච්චර කල් වෙනවද? ඒක උඟාක් ඉස්සර නිකන් එක පොඩි ලයිට් එළියක් වගේ හැමෝම දෙකක් තුනක්. ඊට පස්සේ ඒක වර්ධනය වුණා. එහෙම කිව්වොත් හරි. නිකන් නිල් එළියක් වගේ ලොකුවට තිබුණා. ඊට පස්සේ ලොකු එළියක් වෙලා නැති වෙනවා. ඔහොම ගොඩාක් කල් තිබුණා අවුරුදු ගාණක් තිස්සේ. හොඳයි. ටික ටික. දැන් දැන් මෙහෙම කරන්න පුළුවන්. ඕකේ තව ටිකක් යෙදෙන්න පුළුවන්. ඔතන ඔය සමත පැත්තකින් ගිහිල්ලා තියෙන්නේ. දැන් මහත්යට පුළුවන් තමන්ගේ අවධානය නාසිකාග්‍රේ ප්‍රදේශයේම තියාගන්න. තියාගෙන කියන්නේ මුලින් ඔය එළිය ගැන අවධානය යොමු කරන්න යන්න එපා. මුලින් කරන්න තියෙන්නේ මේ අවධානය නාසිකාග්‍රේ ප්‍රදේශයේම තියාගන්නවා. හැබැයි අපි නාසිකාග්‍රේ දැනෙන දේ ඔස්සේ ගියොත් ඕක එන්නෙත් නැහැ. මොකද ඒකට විපස්සනා පැත්තකින් යන්නේ. මෙතෙන්දී මුකුත් දැනෙන දේවල් වලට නොගෙහින් නිකන් අවධානය මෙතන පවත්වා ගැනීම විතරයි කරන්න අවශ්‍ය. හැබැයි උස්මත් බොහොම ඉඳලා ඉట్లా වෙන්නේ වගේ තත්ත්වයකට එනවා. ඔව් ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ මුලදී ආනාපාන සතිය අපි භාවිතා කරනවා. හැබැයි පස්සේ අර අවධානය ඒ කියන්නේ ආනාපාන සතිය නො ඒ කියන්නේ ආස්වාස ප්‍රස්වාසය නොදැනී ගියාට පස්සේ වෙන වෙන තැන් වලට යොමු වෙන්නේ නැතුව මෙතනම හිත නිකන් නවත්තගෙන වගේ ඉන්න ඕනේ. නවත්තගෙන වගේ ඉන්නකොට ඔන්න අපිටම අර ආලෝක ස්වභාවය දැන් ආවා. ඇවිල්ලා හොඳට නිකන් නතර වුණා. දැන් මුලින් ඕක මේ එනවා යනවා. එනවා යනවා. හැබැයි දැන් ඇවිල්ලා ඕක නතර වෙනවා. බලන්න මේ කියන දේ ගාන්ට වෙයිද කියලා බලන්න. නතර වුණාට පස්සේ අපිටම දැන් කියන්නේ මුලින් ඒ තරම් මේ කියන්නේ ආලෝකවත් බවකුත් නැහැ. බ්‍රයිට් කියලා කියන්නේ මේ දිලිසෙන ගතියක් නැහැ ඕකේ. නිකන් නිකන් අඳුරු ස්වභාවයක් තියෙන. හැබැයි ටිකක් ඔය දිහා හොඳට අවධානයෙන් ඉන්නකොට මේක හොඳට ආලෝකවත් වෙලා එන්න පුළුවන්. ඒත් එකපාරටම මේක දිහා බලන්න යන්න එපා. අවධානය මෙතනම තියන් ඉන්න. ඉඳලා හොඳට දැන් Tamanගේ අවධානය නිකන් අර ඒකෙන් පැහැර ගන්නවා වගේ අවස්ථාවක් එන්නේ. දැන් මේක හොඳට දැන් දීප්තිමත් වෙලා. දීප්තිමත් වෙලා Taman දැන් හොඳට ඒත් අවධානයෙන් ඉන්නවා. දැන් මහත්ය කරන්නේ අවධානයෙන් ඉන්න එක විතරමයි. ඊළඟට දන්නේම නැතුව අවධානය ඒකට යනවා. අවධානය ඒ අරමුණට යනවා. ඊළඟට දන්නේම නැතුව අරමුණ තුලට ගමන් යන්න පුළුවන්. බලන්න ඕක දැන් හුරු කරන්නයි තියෙන්නේ. ඔය සමත පැත්තෙන් තමයි ඔය ආනාපාන සතිය සමත පැත්තකින් ඔය යන්නේ. ඉතින් ඕක හුරු කරන්න හුරු කියන්නේ හුරු කිරීමේ වරදක් නැහැ. මේ ඕක ඇතුළට ගියාට පස්සේ මුකුත් හිතන්න යන්නත් එපා. <laughs> ගිහිල්ලා ඕක හුරු කළම ඕනේ බලන්න. තේරෙනවද කියන එක? ආ ටිකක් තේරුණා හඳුනන්නේ. හොඳයි. දැන් එතකොට හුස්ම එනවා අඩුයි. එතකොට ඒ හුස්ම නැකම බලාගෙන ඉන්නවා. ඔව්. ඒ කියන්නේ හුස්ම අරමුණකුත් නැතුව ඊටවට එච්චරයි. ඔව්. ඒ කියන්නේ හුස්ම දැනෙනවනේ මුලින් ආස්වාද ප්‍රසආස ආස්වාද ප්‍රසආත කියලා අපි මෙතන තියන් ඉන්නවා. තියන් ඉන්නකොට ඔන්න අපිටම අපේ අවධානය දැන් හුස්මත් බොහොම සියුම් වෙලා තුනී වෙලා යනවා. දැන් අවධානය වෙන කොහෙවත් යොමු කරන්නේ මෙතනම පවත්වාගෙන ඉන්නවා. පවත්ගෙන ඉන්නකොට ඔන්න අර ආලෝක ස්වභාවයක් මතුවෙනවා. ඒ මතුවෙච්ච ආලෝක ස්වභාවය තව හොඳට තහවුරු වෙන්න පටන් ගන්නවා. හොඳට දීප්තිමත් වෙන්න ගන්නවා. හැබැයි අපි එකපාරට මේක දිහා බලන්න යන්නේ අපි බොහොම සියුම්ම මෙතනම තියන් ඉන්නවා. හැබැයි හොඳට දීප්තිමත් වුණාට පස්සේ ඒක දිහා බොහොම මධ්‍යස්තව බොහොම සැහැල්ලුවෙන් බලාගෙන ඉන්නවා. මේ බලන් ඉඳීම විතරයි කරන්නේ. අපි දඟලන්න ගියොත් ඔක්කොම විනාසයි. හරිම මේ පුදුමාකාර ඉවසීමකින් මේ වැඩේ කරන්න ඕනේ. එතකොට අර ලේ ගමන ගමන වගේ එක නෑ ඒව ඒව අවධානය යොමු කරන්න එපා. ගණන් ගන්න තුන එකක්වත් අවධානය යොමු කරන්න එපා. සම්පූර්ණයෙන් මෙතන විතරයි මුළු ලෝකෙම අමතක කළා මෙතනම ඉන්න ඕනේ. මෙතනම ඉන්නවා නිකන් සම්පූර්ණයෙන් අතහැලා බොහොම කියන්නේ මේ මේ හුස්මත් බොහොම සැහැල්ලුවෙන් බොහොම මධ්‍යස්තව අර මේ මොකක්ද ඒකට කියන්නේ? හරිය නිකන් හිතලා බලන්න මේ මේ වතුරක නිකන් මල් පියල්ලක් වැටලා තියෙනවා කියලා අර දැන් ඔය කොහේ හරි නිකන් ඇලවෙච්ච ගහක මලක පෙත්තක් වැටලා තියෙන්නේ වතුරේ. ඉතින් වතුරේ පාවෙයි පාවෙයිනේ තියෙන්නේ කිසිම බරක් නැහැ. බොහොම සැහැල්ලුයි. අන්න වගේ හිතත් බොහොම සැහැල්ලුවෙන් මේක දිහා හිමීට බලන් ඉන්නයි තියෙන්නේ. මුකුත් කරන්න ගියොත් පරාදයි. මුකුත් කරන්න ගියොත් වැඩේ සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් කළා බලන්න ඊට පස්සේ මොකද වෙන්නේ කියලා. මේ හැබැයි ඉතින් මේ ඕක ටිකක් හුරු කරලා ඉතින් අපි පස්සේ ඕක විපස්සනා පැත්තට හරවගමු. ඕකේ ගිහිල්ලා ඕකේ අත්දැකීමක් ලබන එකේ වරදක් නැහැ ඉතින්. හොඳයි. බලන්නකෝ ඕක පොඩ්ඩක් තව දිගට ගිහිල්ලා. හොඳයි. සනස ඊළඟ ධර්මදේශනාව ගැන ප්‍රශ්නය. ගෞරවනීය ස්වාමින්වහන්ස ඊයේ පැවති ධර්මදේශනාව සමග මතුව අදහසක් පැහැදිලි කර ගැනීමට මෙම ඉල්ලීම කරමි. ඒකායන මාර්ගයක් ලෙස සඳහන් වන සතර සතිපට්ඨාන දේශනාවේ සීල සමාධි ප්‍රඥා යන වචන තුනම සඳහන් වන බව මගේ මතකයයි. සතර සතිපට්ඨානයේ වැඩිම තුල සීල සමාධි ප්‍රඥා එකිනෙකට උපකාරී වෙමින් මෙසේ සඳහන් වූ ඇතැයි සිතමි. කරුණාවෙන් පහදා දෙන්න. අන්තිම වාක්‍ය පොඩ්ඩක් කියන්න සීල සමාධි ප්‍රඥා සීල සමාධි ප්‍රඥා එකිනෙකට උපකාරී වෙමින් මෙසේ සඳහන් වනු ඇතැයි සිතමි. මෙසේ භාවනා වැඩි නැති මෙන්නේ නැති. ඔව්. <laughs> මාරු ප්‍රශ්න තමයි අහන්නේ කට්ටිය. හොඳයි. දැන් එතකොට දැන් මේ සතර සතිපට්ඨානය සීල සමාධි ප්‍රඥා වලින් විස්තර කරලා කියන්න කියන්නේ. <laughs> දැන් සතර සතිපට්ඨානය අස්සටම අපි සීලය දාන්න ගියොත් දැන් සීලය ඇත්තටම අවස්ථා කීපයක් අපිට අත්දක ගන්න පුළුවන්. දැන් අපි සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා චතුපාරිශුද්ධ සීලය කියලා ප්‍රාතිමෝක්ෂ සංවර සීලය ඉන්ද්‍රිය සංවර සීලය ආජීව පාරිශුද්ධ සීලය ඊළඟට පත්‍ය සම්නිස්සිත සීලය කියලා. දැන් ඔතෙන්දී ඔය ප්‍රාතිමෝක්ෂ සංවර සීලය ඉතින් භික්ෂුන් වහන්සේලා යම් ශික්ෂාපද රකිමින් ඒ කටයුතු කරනවා. ඊළඟට ඉන්ද්‍රිය සංවර සීලයේදී අපි ඊයේ විස්තර කරා වගේ මේ ඇස කන නාසාදී ඉඳුරන් අපි හික්මවා ගන්නවා. ඊළඟට ප්‍රත්‍යසන්නිසී ශීලයේදී අපි මේ ලැබෙන විවිධාකාර සේනාසන පිණ්ඩපාත ආදී ඒවායේ බොහොම ප්‍රත්‍යක්ෂා කරමින් භාවිතා කරනවා. ආජීව පාරිශුද්ධ සීලයේදී අපි අපිට ලැබෙන ආදායම් මාර්ග අපේ ජීවිකාව නිවැරදිව ගත කරනවා. ඉතින් දැන් මෙතෙන්දී ඇත්තටම අපිටම කායानुපස්සනා මට්ටමේදී ඉතින් අපිට මේ විදිහට මේක ඔක අස්සට රිංගවන්න අමාරුයි. දැන් අපි කායානුපස්සනාවේදී වේදනානුපස්සනාවේදී චිත්තානුපස්සනා ධම්මානුපස්සනාවේදී ඇත්තරම අවධානය වැඩියෙන් යොමු වෙන්නේ මේ හිතේ දියුණුවට. සීල කොටසදී අපි විශේෂයෙන් අවධානය යොමු වෙන්නේ කයත් වචනයත් හික්මවා ගන්න. කයත් වචනයත් හික්මවගෙන තමයි අපි හිත හික්මවන්න, හිත දියුණු කරන්න මේ සතර සතිපට්ඨානය යොදාගන්නේ. එතකොට දැන් මේ හදාගත්ත අත්තිවාරම තමයි සීලය වෙන්නේ. ඒ සීලය කියන අතිවාරම මත ඉඳගෙන සතර සතිපට්ඨානය වඩනවා. දැන් මේ පින්වුතුන්ට සමහර විට මතක ඇති ඊයේ ධර්මදේශනාවේදී අවසාන කොටසදී මම මතක් කළා අර බද්ද කියන ස්වාමින් වහන්සේ ආනන්ද ස්වාමින් වහන්සේගෙන් අහන ප්‍රශ්නය මේ සීලය මොකටද කියලා අහුවාම ආනන්ද ස්වාමින් වහන්සේ උත්තර දෙන්නේ මේ සතර සතිපට්ඨානයන් වඩා ගැනීම සඳහායි. ඒ කියන්නේ සීලය සතර ප්‍රතිපට්ඨානය වඩා ගන්න උපකාර වෙනවා. සීලය මත පිහිටලා සතර සතිපට්ඨානයන් වඩනවා. ඊළඟට සමාධි පැත්තෙන් ගත්තාම සමාධි විස්තර කරන්න ගියොත් දැන් මේ සතර සතිපට්ඨානයේ යෙදෙනකොට මේ සමාධිය කියන එක ප්‍රඥාව කියන එක මේකේ නිකන් ඵල වශයෙන් මේ තුලම ලැබෙනවා. ඒ කියන්නේ මෙන්න මෙතන හරියටම සමාධිය මෙන්න මෙතන ප්‍රඥාවය කියලා වෙන් කරන්න අමාරුයි. මේ දෙකම කියන්නේ එකිනෙකට ප්‍රත්‍ය වෙමින් එකිනෙකට උපකාරී වෙමින් මේ සමාධි ප්‍රඥා කියන මේ ධර්මතාවයන් දියුණු වෙනවා. දැන් මේ පිටුන් අහලා ඇති දැන් බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් විස්තර කරනවා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. පටන් ගන්න සතර සතිපට්ඨානෙන්. සතර සතිපට්ඨානෙන් පටන් අරගෙන ඊළඟට සතර ඉද්ධිපාද ධර්මයන් ඊළඟට ඊළඟට මොනවාද තව යනවා සතර සම්‍යක් ප්‍රධානයන් පංච ඉන්ද්‍රිය ධර්මයන්, පංච බල ධර්මයන්, සප්ත බොජ්ජංග ධර්මයන් ඊළඟට ආරෂ්ඨාංගික මාර්ගය. මේ විදිහට එතකොට මේ සතර සතිපට්ඨානයේදී විශේෂයෙන්ම සතිය තමයි අවධාරණය කරන්නේ. සතිය කියන ධර්මතාවය බොහොම හොඳින් වඩා ගැනීමක් සතර සතිපට්ඨාන මට්ටමේදී සිද්ධ වෙනවා. ඊළඟට අපි හිතමු ඉන්ද්‍රිය මට්ටම, ඉන්ද්‍රිය මට්ටමේදී සතිය විතරක් නෙමෙයි. සද්ධාව, වීරය, සතිය, සමාධිය, ප්‍රඥාව කියලා මේ ඉන්ද්‍රිය මට්ටමින් අපි කතා කරනවා. එතකොට ධර්මතා වශයෙන් හිතේ දියුණු කරගත යුතු ධර්මතා වශයෙන් පහක් එතෙන්දී බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. ඊළඟ බොජ්ජංග මට්ටමේදී ධර්මතාවයන් හතක් වශයෙන් පෙන්වනවා. ඉතින් මේ විදිහට අපි මේ මුළු ආධ්‍යාත්මයේ ගමනේදීම හිතේ හිත තුල බොහොම ඊටාම වටින උතුම් ගුණධර්ම රාශියක් දිනු කර ගැනීම තමයි කරන්නේ. එතකොට අපි සතර සතිපට්ඨාන මට්ටමේදී එක පාඩම අපිට ඉතින් ප්‍රඥාවම අල්ලගන්න අමාරුයි. හැබැයි නැහැයි කියලා කියන්නත් බෑ. මොකද දැන් ඇතැම් අවස්ථාවක බුදුරජාන් වහන්සේ දැන් සතර සතිපට්ඨානය හොඳට අගහරියට යනකොට කියන්නේ කායේ කායනුපස්සේ විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ අ비ජ්ජා දෝමනස්සං දැන් මේ කයේ කයානුව බලමින් ජීවත් වෙනවා එන්න තියෙන දැඩි ලෝභකම් ද්වේෂයන් අමනාපකම් දුරු කරමින් බොහොම කෙලෙස් දුරු කරමින් ජීවත් වෙනවා එහෙම ජීවත් වෙනකොට බුදුරජාන් වහන්සේ කියනවා නිකන් ප්‍රතිඵලයක්. අනිශ්චිතෝච විහෙරති. දැන් මේ කිසිම දෙයක් එක දැන් ඇලෙන්න යන්නේ, ගැටෙන්න යන්නේ බොහොම මධ්‍යස්තව ඇලෙන්න ගැටෙන්න යන්නේ නැතුව මධ්‍යස්තව ජීවත් වෙනවා. ඊළඟට අනිශ්චිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීයති. ඒකනේ අන්තිමට විශේෂයෙන්ම එහෙම එකක් ගානේම අවසන් කරන්නේ. ඒ කියන්නේ මේ කිසිම දෙයක් දැන් උපාදාන වශයෙන් ග්‍රහණය කරන්න යන්නේ නැහැ. ඉතින් මේ එක්තරා අන්දමක සමාධි කියන මට්ටම ඉක්මවා ගිය ප්‍රඥා මට්ටමේ තියෙන ශික්ෂණයක් මෙතන තියෙනවා. ඒ නිසා මේ සමාධි ප්‍රඥා ඔක්කොම එකට කියන්නේ එකතු වෙලා ගොනු වෙලා මේ තුල තියෙනවා කියලා කියන්නත් පුළුවන්. හොඳයි. සම්නස මං කිව් ප්‍රශ්න දෙක පසුවට කාලා තියන්න පුළුවන්. අර ඊ අහපෙක නේද? ඊයේ විදිහේ දෙකක් තියෙනවා. අහහ. කියවන්නත් හැකි නම් ඊයේ ස්වරූපයෙන් එහෙම ඒව දෙකක් නෙමෙයි. සමාන පස්සට දා මේ වගේ පස්සට දැම්මොත් හොඳයි කියලා මටත් හිතුනේ ඒකයි. අපි අපි දුමු දවස් පස්වෙනි දවස් විතර වගේ අපි ටිකක් ගමුට ගැඹුරු ඒවා ටිකක්. අපි දැනට අපි කියන්නේ භාවනාවේ මුල් අධීරේ ඒවා පුළුවන් තරම් සාකච්ඡා කරමු. එතකොට මේ ඔක්කොම ටික එකට අරගෙන යන්න පුළුවන්. මොකද දැන් ඔක්කොම ටික කියලා දෙමුත් මට පස්සේ කියන්න දේවලුත් නැති වෙනවා නේද? <laughs> හොඳයි. එහෙනම් අපි දැන් තව මොන හරි විශේෂ ප්‍රශ්න මොකුත් තියෙනවද මේ කතා කරන්න? හොඳයි. එහෙනම් විශේෂ ප්‍රශ්න මුකුත් නැත්නම් අපි දැනට අපේ ධර්ම සාකච්ඡාව මෙතනින් නිමා කරමු. අපි කොහොමත් මේ කියන්නේ ප්‍රශ්න මුකුත් අතහරින්නේ අපි කොහොමත් ඉදිරියේදී පුළුවන් තරම් අපිට තේරෙන පමණින් මේවා සාකච්ඡා කරමු. ඉතින් මේ කරගෙන යන භවනාව බොහොම උනන්දුවෙන් ගෞරවයෙන් කැප වෙලා කරන්න. එතකොට Tamanට අනිවාර්යෙන් මේ මේ ලැබපු මේ අවස්ථාව බොහොම ප්‍රයෝජනවත්ව ගත කරගන්න පුළුවන්. ඉතින් ඒ සඳහා සියලු දෙනාටම ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි. සියලු දෙනාටම තෙරුවන් සරණයි.